ඒ නිින්ද නැතිවීම කඩන්න නම් මෙනේ කිරීම කරන්න ඕනේ. නමුත් ටික වෙලා ගියාම තේරෙනවා දැන් නිින්දක් නැහැ හොඳට අවදි අරමුණුත් නැහැ හොඳට මට කියපු උපදේශය මතකයි කියලා යන්න පුළුවන් නම් මෙනේ නොකර බලන්න ඉන්න පුළුවන්. මෙතෙන්දි කියන්නේ මේ ඔටෝ පයිලටින් කියලා. ඉබේ යnderලා නිකන් ඉන්නේ. නැත්නම් චෝෆර් ඩ්‍රිවන් කාර්. අපි වාහනයක් අරගෙන යනවා. අරගෙන යනකොට අපි බටපිට තියෙන දේවල් බලන්න ඕනේ, බ්‍රේක් ගහන්න ඕනේ, ක්ලච් කරන්න ඕනේ. නමුත් හොඳ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා නම් අපිට ඒව කරන්න ඕනේ නැහැ ඉඳගෙන ඉන්න පුළුවන්. පැත්තේ කරලා වාඩි වෙන ඇති ඉස්සරහ සිට නැත්නම් පිටිපස්සේ සීට් එකයි ඉන්නේ කානිකයි තියෙන්නේ. බුදියාගෙන යන එකයි තියෙන ප්‍රශ්නයක් නැහැ. මොකද ඩ්‍රයිවර් වැඩේ හරියට කරනවා. මෙතෙන් භාවනා ගියට පස්සේ ඩ්‍රයිවර්ට බාර දීලා බුදියාගතයි. ඒ තරමටම භාවනා භාවනා මෙතනින් එහාට ඇත්තටම භාවනා සිද්ධ වෙන දෙයක්. මින් එහාට කරන්න දෙයක් නැහැ. මෙතෙන්ට එනකන් යම් යම් දේවල් වලින් මෙතෙන්ට එනකන් මැද පාවට දාන්න ඕනේ. කොන් වලට යන්න දෙන්නේ නැතුව හරක් රැන රකින්න වගේ රකින්න ඕනේ. මෙතනින් එහාට පස්සේ ඒ කියන්නේ ධර්ම ඕජාවම තමයි එන්නේ ඊට පස්සේ. ධර්මයේ තියෙන ධර්මතා මමෙක් නැහැ. මේ කහන ගති, රත් වෙන ගති, උණුසුම් ගති, සිසිල් ගති ආදී ධාතු ගුණ පේනවා. ඇඟට සම්බන්ධ කරන්නේ නැති වුණත් බලන්න පුළුවන් ඒක. එතෙන්ට එනකන් මේ දකුණු කකුල කහනවා. ඔළුවේ නලියනවා කියලා මේ ඇඟේ කෑලි ගැන තමයි කතා කරන්නේ. මෙතනින් එහාට ගියාට පස්සේ ඇඟ නැතුව කහන ගතිය, නලියන ගතිය, උණුසුම, සිසිලත, එපා වීම කියලා ධර්මතා, සුද්ධ ධර්මතා දැක ගන්න පුළුවන්. ඒ මොකද හේතුව යන්න දීලා බලන්න එකයි තියෙන්නේ. මෙතනින් එහාට භාවනා මම විස්තර කරන්නේ වැලෑන හැටියට මැස්ස ගන්නවා කියන්නේ. වැල යන්නේ අවුව තියෙන දිහාට, පෝෂණේ තියෙන දිහාට, මේ වැත්තට මැස්ස ගහලා දෙන එකයි තියෙන්නේ. දැන් කරන්න හදන්නේ මැස්ස ගහලා වැටකොළු වරින එකනේ. මුලදී එහෙම තමයි. පහු වෙනකොට මෙතන මැට්ටෙන් පැන්නට හැබැයි හැම පදියන්කෙදී මේක වෙන්නේ නැහැ. අද හරි ගියාට හෙට වරදිනවා. ඉතින් යාට ගියා කියලා හැමදාම මේක හරියන්නේ නැහැ. පරිසරයේ බලපානවා. හරියන්න කටයුතු කරනවා. හරි ගියාට පස්සේ යන්න හරින එකයි තියෙන්නේ. ඒ නෑ පරිසරයත් ඇහෙනවා. ඒක ඇවිල්ලා යනවා ඒ කට්ටිය. වෙන විදිහකට කියනවා ඉස්සරලා සද්ද ඇවිල්ලා අපිට කරදර කරනවා. මෙතෙන්දි පේනවා ඇත්තට අපි සද්දෙට කරදර කරන්නේ කියලා. ඒකටලි ඇවිල්ලා යන්න එන්නේ. සද්ද එන්නේ ඇවිල්ලා යන්නේ අපි ඒකෙන් කරදර කරලා නතර කරගන්න. නිසා සද්ද වලට කරදර කරන්නේ නැතුව නිකන් ඉන්නේ කියනවා. එතෙන්දි කියන්නේ එහෙමයි. ওই සද්ද ඇවිල්ලා යයි ඔබ භාවනාවක් කරගන්න. එතකොට සද්ද යනවා. සද්ද දිහා බැලුවොත් තමයි ඒගොල්ලෝ නතර වෙලා උත්තර දෙන්නයි අර්ථ දෙන්නයි පටන් ගන්න. නිසා ඉස්තර වෙලා සද්ද කරදර කරනවා. පහු වෙනකොට පහු වෙන සද්ද වලට තමන් කරදර නොකර යන්න ආරින්න. එතකොට පුංචි පුංචි වේදනාවල මේ එනවා මේ වේදනාව තියෙනවා මේ යනවා. යන හරි දැක ගන්න පුළුවන් එතකොට. හැබැයි බරපතල වේදනාව එනකොට එනකොට කලබල වෙනවා. හිතවිලි වලත් inner thoughts කියලා කියන්නේ එච්චර හැමිනිච්ච නැති පොඩි පොඩි හිතවිලි කෑලි කැඩිච්ච ඒව එනවා කරදර කරනවා යනවා තේරෙනවා. හිත යොදපු ගමන් මේවා පුරුක් ඇදිලා අර්ථ ඉන්න පටන් ගන්නවා. එතකොට හිතවිලි වලට වැටෙනවා. ඒක හොඳටම තේරෙනවා සක්මනේදී මැද හරිය සක්මනේ යනකොට වම දකුණ පේනවා. පේන අතරමැදම තියෙනවා මේ වම දකුණ යද්දී හිතවිලිත් තියෙනවා. හැබැයි හිතවිලි එකිනෙකට මූට්ටු වෙලා නැහැ අර්ථ නැහැ. නිකන් මූදායිනේ රැල්ල ගන්නවා ඒ. හිතවිල්ලක් නේද කියලා බලපුවම අර්ථයක් එනවා. ඊගාව හිතවිල්ලත් එක පැටලිලා හිතවිලි ධාරාව බවට පත් වෙනවා. පයට හිත දාපු ගමන් හිතවිලි පච වෙනවා. වම දකුණ පේනවා. හිතවිලියට හිත දාපු ගමන් වම දකුණ පච වෙනවා. හිතිවිලි වලට පණ එනවා. ඒ නිසා බනකොට හිතිවිලි වලට පණ දෙන්නේ අපිම තමයි. අපේ වැඩේ හරියට කරන යනවනම් හිතිවිලි හැරිලා යන්න පටන් ගන්නවා. මේක ඊට පස්සේ පරියන්කේදී පේනවා. හිතිවිලි වගේක් නිතරම ওই කොච්චර කෙරුවක්වත් ඇවිල්ලා මේ දොරට තට්ටු කර කර තට්ටු කර කර ඉන්නේ. අපි වැඩේ නැතර කියලා දොර ඇරියොත් ඒගොල්ලෝ ගෙටේ. අපි ගිහලා දොර අරින්න නැතුව අපේ වැඩේ කරන හිරියොත් කරන ඉන්න භාවනාවේදී අරව නිකම්ම නිකන් මේ ඇට්ටි හැලෙන්නේ කුරුම්බගේ මේ පොල් ගෙඩිය වල කුරුවලෙලා වැටෙනවා වගේ වැටලා යන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මෙව්ව ඇත්තටම කරදර වෙන්නේ අපි ඒවට කරදර කරන නිසා. නිසා කියනවා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. එතකොට මෙනේ කරන්න ඕනද නැද්ද? මොනක ප්‍රශ්න නැහැ. Tamande මේ පරිශ්‍රණය දිගට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ මට්ටම මේ මෙනේ කරත් එකයි නැතත් එකයි කියන එකයි මේකට කෙරි උත්තරේ. මේ මට්ටම එහා පැත්තට ගියා නම් මේ බුරුම භාෂාවෙන් ඒගොල්ලෝ කියන්නේ තනියම භාවනා කරන්න ලයිසන් එකක් දෙන්න වටිනවා. මෙතෙන්ට එනකන් තනියම භාවනා කරන්න අමාරුයි. තාම දන්නේ නැහැ මොකද කරන්න ඕනේ කොහොමද මෙනේ කරන්න ඕනේ. මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ ඇත්තටම කියන්න පුළුවන් තරම් ගුරුවරයෙක් ආශ්‍රය කරන්න ඕනේ. මේ ඉක්මනට තනියම භාවනා කරන එක නෙවෙයි. නමුත් මෙතෙන් එහාට ගියාට පස්සේ වරදින්න තියෙන අවස්ථා අඩුයි. හැබැයි පුහුණුව ගොඩක් යන්න ඕනේ. වැඩ ඉවර නැහැ තාම. ඒ නිසා මේ මෙනේ කිරීමේ දැහැින කෙලපැමිණීමක් සිදු වෙනවා මෙතනින් එහාට යනකොට. මම කැමති නෑ ඥානෝට සම්බන්ධ කරලා කතා කරන්න. එතකොට අඳිනවා. යෝගාවචරයට අං එන්න ගන්නවා. ඕනේ නෑ. අපි කතා කරමු මූල කර්මත්තාන සම්බන්ධලා කතා කරමු එතකොට හරි. එහෙම නැත්නම් ඉතින් කියන්න පටන් ගන්නවා මට දැන් අසවල් ඥානෙ තියෙන්නේ. එතනින් එහාටයි මට වැඩ තියෙන්නේ කියලා අවුලක් ඇති කරනවා. ඒ නිසා ඒක ඕනේ නෑ නිකන් අපි අපි කතා කරමු මූල කර්මත්තාන දිගේ යන් මේ කොයි යන්නේ සයිගම්පාරේ කවුරු බලන්නද වැඳ බලන්නද කවදා යන්නේ සඳයි යන්නේ කියලා බැඳලා බැඳගෙන ඇද්දක වහලා අරගෙන යන එකයි තියෙන්නේ. ඒකට යන්න ඕන දැන් දෙයයි. නංවනම් කීයක පස්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෘථග්ජන යන්නේ තීරුම් පහදා දෙනු මැනවි මාර්ගඵල නොලැබූ ඕනෑම කෙනෙක් පෘථග්ජන වශයෙන් හැඳින්විය හැකිද? ඒ අපේ සම්ප්‍රදාය මේක තමයි කියන්නේ. පුතු සත්තානම් මුකාවලෝකේතීති පුතුජනං කියලා එක අදහසක් තියෙනවා. එක එක ගුරුවරු පිටිපස්සේ යන ගතිය තමයි පෘථග්ජනයේ ගම. එක ගුරුවරේ කවදාකවත් ආශ්‍රය කරන්න බෑ. හැමදේම මාරු කරන එකනේ කරන්නේ. විවිධ විවිධ ගුරුවරු දිගේ යනවා. අරයා හරිද, මෙයා හරිද, මෙයා ඉක්මනින් කරලා දෙයිද, අරය මේ කියලා එක එක මාරු කිරීම තමයි පෘථග්ජනයේ ගතිය. ඒක නිසා පෘථග්ජනයට හැම වෙලාවෙම පේන්නේ වස්තු එකින් එකින් වෙන් කරලා. එච්චරමයි එයා දන්නේ. කවදාකවත් පෘථග්ජනය අඩු ගන්න මේ වස්තු ඔක්කොගෙම තියෙන ධාතුවේ මේ ඔක්කොගෙම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අහන්නවත් කැමති නැහැ. කැමැති තමයි නමුත් හිත යන්නේ ගොඩක් වෙලාට නෑ මේක ස්ත්‍රී මේක පුරුෂ මේක හොඳයි මේක නරකයි කියන අර එක එකට එක එකට ආවේනික ලක්ෂණ වලට අදින ගතිය තමයි පෘථග්ජන හැමදාම නඩු හැමදාම චෝදනා හැමදාම ඊර්ෂ්‍යාමසුරුකම් ඒව තියෙන වස්තු බෙදෙන තියෙන තාක්කල් එක එක දේවල් චූස් එක තේරිලා තියෙනවා ඒ පෘථග්ජනගේ හැටි මේක හොඳටම දන්නේ වැඩගන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල ඇඩ්වර්ටයිස්මන්ට් මෙච්චරයි මේතෙන්ට ටැප් කරන්නේ කොච්චර ඇඩ්වර්ටයිස්මන්ට් වලට බැන්නත් අපි කොච්චර බලන්න ඒක දිහා බලනකොට කට අරගන්නේ බලන්න. ඒක ස්වභාවිකම මේ මිනිස්සු දන්නවා හරියට මෙතෙන්ටයි තට්ටු කරන්න ඕන කියලා තට්ටු කොච්චර දක්ෂයා වුණත් ඒක එනකොට කනවා. කොහොම කෑවත් පාන් පිටි තමයි. ඒතෝ බනිස් කියලා එකක් එනවා කේක් කියන එකක් එනවා කොයි જાති කරොත් පාන් පිටි තමයි තියෙන්නේ. ඉතින් ඕක දැනගත්තට පස්සේ ඉතින් ඕක දෙයක් නැහැ. එහෙම කරලා බෑ මේක බෑ මේක හරියට ඒ නම ඒ කම්පැනි අනම්මනම් කියවම නම කියලා ඉල්ලන්න හොඳ ඒක හම් වෙන්නේ අපේ කම්පැනි විතරයි කියලා ඒගොල්ලෝ දන්න. ඉතින් මේ මේකෙදි කරන්නේ අනිත් පැත්ත. සියල්ල ගේම තියෙන පොදු ගති. ඒ නිසා ලකුණු දෙකක් පෙන්නනවා අපිට තියෙන මේ සේරම ප්‍රශ්න ඇති කරන්න. imperfection humanity. සියලු දෙනාම අසම්පූර්ණයි. සියලු දෙනාටම මනුස්සත්වයේ තියෙනවා කියලා බලනකොට අපි අතර මොකක්වත් කෑ ගන්න දෙයක් නැත්තේ. හැම කෙනාගේම අඩුපාඩුකම් තියෙනවා. හැම කෙනාම මිනිස්සු. ඒතකොට ප්‍රභාකරන් කිව්වත් එකයි, කවුරු කිව්වත් ඕක ඇති දෙයක් නැහැ. ඒ මිනිස්සයාගෙත් අඩුපාඩු ටිකක් තියෙනවා. අපෙත් අඩුපාඩු ටිකක් තියෙනවා. ඒකී ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වෙනස් කරලා බලන්න ගිය ගමන් ඉතින් රණ්ඩු, ආගම්, ಜಾති, ભેද, බෙදිලි ඔක්කොම. ඒ ભેද ඔක්කොම පෘථග්ජන ශේෂ්ත්‍රය තමයි වැඩ කරන්නේ. එහෙම නැත්නම් මේ මේ සක්කාය දිට්ඨිය කැඩෙන්න ඉස්සෙල්ලා පෘථග්ජන සක්කාය දිට්ඨිය කැඩි කැඩි කැඩි කැඩි යනකොට තමයි ආර්ය தත්ත්වයටපත් වෙන්නේ. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගන්න தত্ত্বය ආර්ය தত্ত্বය, පෞද්ගලික ලක්ෂණ පිළිගන්න தত্ত্বය පෘථග්ජන ලක්ෂණය. ಜಾති ආගම් ભેද හොඳ නරක කළු සුදු ඔක්කොම තියෙන. ඒ වුණාට ආර්ය ලෝකේ ඉන්න කට්ටිය ඒව නොදකින්නව නෙවෙයි. ආර්ය ලෝකේ බුදුරජාණන්සේට පේනවා මේ මිනිස්සු හොඳ නරක පේනවා. උන්වහන්සේ බබාලත් එක්ක කතා කරනකොට බබාලාගේ භාෂාවෙන් කතා කරන්න එපා. ළමයින්ගේ කතා කරන ඒ ළමයින්ගේ භාෂාවෙන් කතා කරන උන්වහන්සේ කතා කරාට උන්වහන්සේ දන්නවා ඇත්ත වශයෙන් මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි කියලා. ඉතින් ඒ නිසා අපේ සම්මුති දේශනාවේ බුදුහාමුදුර අනන්තවත් පාවිච්චි කරලා තියෙන සම්මුති වචන නමුත් ගෙනියන්න හදන්නේ එතෙන්ද නෙවෙයි. නිසා ආර්ය ව්‍යවહાරය ප්‍රත්‍යක්ෂන ව්‍යවહાරයත් අතර පුදුමාකාර වෙනසක් තියෙන හැබැයි මෙහෙම එකක් කියකේ hina වෙන්නේ. අර ඒක ඉන්දියාවේ ඉන්න මේ දාර්ශනිකයෙක් නැත්නම් කියන මේ කොහොමද කියන්න තියෙන්නේ? මේ ආගම පිළිබඳ කටයුතු කරන කෙනෙක් කියලා තියෙනවා. මට දුන්නොත් අවස්ථාවක් ආර්යයන් කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් සහ පෘ탁ජනෙක් කතා කර කර ඉන්නේ කියලා මම කවදාකවත් කැමති නැතුව ආර්යයන් වහන්සේ නමක් එක්ක කතා කරන පෘ탁ජනයත් එක්කමලු කතා කිරීම රසයි. මේ දැන් කියප එක නෑ කියනවලු. කිසි ලැජ්ජාවක් නෑ කිසි කිසිම ලැජ්ජාවක් නෑ මොකද එයත් පටලවිලා ඉන්නේ.